දැයි අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ කාල වේලා මදි වෙච්ච නිසා තමා කරු ප්‍රශ්න වලින් ඉංග්‍රීසි සිංහල සැසිවාරේ පටන් අරගනිමු ඊට කලින් අපි ඉංග්‍රීසි ප්‍රශ්න වලට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ඉංග්‍රීසි ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට ආරම්භ දෙන විදිහට අපි ඉල්ලා සිටිමු. Venerable says, Dhamma friends, uh, we have received seven uh, questions in English. I seek your permission to uh, present it to the audience. Uh, first, um, two uh, questions are written by the same person. Dear Venerable Bante, I have been practicing meditation for about one and a half years. When doing the walking meditation, I start by focusing on the right and left foot and then start to observe more finer details. I can distinguish between the right and left foot by noticing the pressure applied. Also, I can observe how the weight is transferred from the feet up to the leg and how my body sways from side to side. I use your example of a cartwheel to analyze the mechanism. After about half an hour, I let my body to automatically walk and I just observe. I do not want to specifically identify what I see or hear in the background. Although sometimes identification naturally happens when unintentionally seeing a familiar face. Uh, would you please let me know? what I need to explore more in order to improve and develop my practice. May the triple gem bless you with metta. Oh, that also I thought of dividing into two. One thing is specific thing or reductionism, whereby when the left leg is placed, which one is the starting touching point, how the pressure is changing, shifting, to the other end and then how the left right leg is going to take the pressure the weight and like that with a detail event by event sometimes you can see whole body is walking you are just observing the system so these two shifting from one to the other at a time you go by detail minute minute detail of walking process or the distractions is it sound or pain or thought or whatever it may be Sometimes you see the everything in a big tapestry, everything is presented. So don't try to be discriminative in these two. This is the way of my, the learning of the mind. Both must be there. Don't consider the the whole system approach is a lack of mindfulness or sharpness. Or don't think the sharpness and the detail one is blindfolding to the rest of the uh, external things. They are reciprocal each other. Now the mind is about to take off. So therefore let the both two uh, viewpoints to take place, not only in walking, whatever it may be. Each and every day-to-day -day activities, you may start with by this, either by system or then go to the reductionism or from the reductionism to the system. So at least till you get these both the views, don't express yourself. Don't judge yourself. Don't be uh, critical or judgmental because your decision will not last. Let it see from the both the ends. The second question. Most Venerable Bante, I have been practicing sitting and walking meditation for more than a year now. I do my very best, pra- best to practice at least half an hour every day. In my sitting meditation, my mindfulness object was the breath. I started by observing the details of the in breath and the out breath, such as where it touches inside the nostrils, the length, the difference in temperature, etc. Then I used to observe how the breath smoothens and finally disappears, leaving me in a state where I just stares at nothing. I don't really know what I'm really focusing on, but just staring. I can hear the noises from the background, but I'm not distracted. Thoughts come and go. Lately, when I sit down, I cannot feel the breath with the details. I feel breath just like an expansion and contraction of the upper part of my body. And while that happens, I am in that staring mode. I can feel the weight of my body on the ground and legs touching the ground. Also, the pains arising from knees and feet. Lately, the fact that I cannot see the finer details of my breath at the start of a sitting, sitting bothers me a bit, especially since I used to observe this at the beginning of almost every sitting. It's only the expansion and contraction of the upper body that and other touch sensations. Would you please advise me on this to improve and further my practice? May the triple gem bless you. The same way that we analyze the walking, the sitting also, the Burmese system that uh, give uh, triad the early part of your meditation, that the access to the insight, three things are available. Whatever the object you pinpoint, whatever the object you delimit, discriminate, discreetly separate, you see the shape first. And then you see the manners the second. And through the shape and manners, when you go there, you see the natural characteristic and its respective place for the whole system. So therefore the shape, the manner and the natural characteristics are step-by-step -step development in an object when you keep it in view with to a long time. So that is a kind of a theoretical, theoretical presentation and it's very scientific. The shape is just like a snapshot. It is a, it gives the shape. But uh, the manner is something like a video clip how the along the time period, how that shape is changing into the another one. One posture to the other, close to the far, far to the near. That kind of a changes, that is called manner. When you observe the shapes and the manner of a single object, single tiny pixel, ultimately you go into the the balanced background and this pixel become insignificant every other particle, every other pixel start to dance the same way. That is called cosmic dance. That's called Shiva. The god Shiva is having so much of hands and so much of legs, but it is grounded on the earth in on one toe. All the others are in a dancing mood, like you try to see the total tapestry. So this is the way the mind is uh, getting into an into a subject and it has its own way. So when we are in a residential retreat like, the individual object and its shape ultimately become insignificant, insignificant, you may just go into the manners directly, sometimes to the natural characteristic directly. At that time you may fear, doubt, whether I have skipped the shapes and the banner, or whether I, my mindfulness is un, not sharp, my concentration is not sharp. Not That is not the case. Because of you are in a meditative mood, directly you can go into uh, the natural characteristic mode. Uh, like uh, when you are, your car is running, if you wish to get down and get some job, Immediately you can get down from the car without switching off the engine. Engine is running and you go and come back and you can, uh, soon you come back, directly you can put into the gear. Something like the more and more you become familiar, you may not be hooked first at the shape level, may not be in the manner level, it may be directly connected into the uh, natural characteristic level, that is because of your momentum. That is because of your mood. So that take long time for you to understand. You have to sympathize yourself. So this way of explaining, I give a chance to explain the phenomena what is happening. So the person who is continuously practice may not be directly connected with the shape, may be directly plugged into the manners, sometimes may be plugged into the natural characteristics. So more and more you go to the Sohan and the Arahant, the, your pl plug-in mode is very advanced. You are not starting with very low. But anyway, you try to be a beginner's mind, but you can see mind can plug into the very high vibrations. That is the way your past experience is helping you. So it is the blessing for the continuous meditators. Otherwise, the plug-in point always select the minimum, the bare lowest possible, then it will catch further. In Singular, we call mm, Santana, Akara, Sabhava. Santana means the, the shape. Akara means the manner. And the Sabhava is natural characteristics. So each and every object has these kind of depths. So let the mind to select whatever it may be. And if you have doubts, best thing is to repeat it thousand and one times till the, all the doubts rectify. Third question. Teruan Saranai, Most Venerable Tero, my question is on seated meditation, the primary object and in-breath and out-breath. Without much difficulty, I am able to settle down in the seated position and focus my attention to the posture, especially when my buttocks touch the cushion. After a while, the focus is spontaneously directs to the in and out breath, which gradually shallows down and disappears. Following this, I feel that my mind is in a different state. It's neither a feeling of happiness nor sadness, but mostly feels extremely bored and monotonous. In the instructions, it says when reporting the practice to explain the experience of the yogi to the teacher clearly. Hence, I gave a lot of thought, but unfortunately, I am unable to explain this state any better than this. At times, for a prolonged period, the mind remains in this state as if I have been freezed. However, most of the time, it fluctuates back into the in and out breaths and even to the initial posture where I was able to feel my buttocks touching the cushion. There are various thoughts that randomly comes and disappears from time to time, which I have tried to recollect at the end of the seated mindful session, but have failed to do so. Though there were lots of thoughts occurring at frequent, frequent intervals, they are less frequent now. Though I feel pain and discomfort, especially on my mid back, they appear to be in the background. However, when I try to be mindful of these pains, they tend to gradually disappear. Each session is different to one another. At times, as soon as I settle down with without much time, I feel I have been dragged to the state of mind which I described previously, even bypassing the in and out breaths. Bante, please advise how to proceed further with metta. So this is a kind of a mm, effort to explain neither pain nor pleasure, kind of a medium situation so that means in between the in-breath and out-breath, there's an area, there's no feeling, no uh, friction, and there's in-between area. And when the pain and pressure comes, no pain, no pleasure situation. And as a perception is concerned, the perception is available, but as far as it is a perception, there's nothing to worry. It is like a image appearing on the surface of water. This is not the real thing, it's just image. And the volitional activity is concerned, you feel like doing something, whatever you're going to do, ultimately end up with this boredom. So this boredom is the one that keep us uh, away from meditation. Whenever we are not in a boredom, we are in desire. We are in dramatic things and agitated thing. So that is the reason for the sansaric suffering. So within a few minutes you can come to the boredom, that is the path, middle path to the Nibbana. So how to be happy, how to be glad towards this boredom. Very easy to put into words, but very difficult to thrive. Whenever you give in to the dramatic things, that is called tanha, the desire, you don't know how the time is passing, very quickly. But when you come to the boredom, it is one hour or ten minutes will take more than one hour. Dragging. So you feel get up and go. Soon you get up and go, your equilibrium is finished and you will be engaged with this and that. So therefore one has to be mature enough how to be glad whenever you feel bored how to want to be happy now thinking that I am on the path. Because there is no uh, there is no agitation as such. You ride the wave, let the boredom comes and check it. The, no pain, no thoughts, no sounds, no primary object. I mean all the irritations are nullified. Only thing is our mind become cornered, it feel like a lo loneliness and appear like outcasted. So just wanted to reinstall your egotistic, egocentric one-upmanship. You want to reinstall your conceited ego and you want to have the lion share. When everything happened, boredom, each and every particle is the same. So there is nothing to grab hold, the lion share, the better half, nothing. So this is the point is it is so quickly you can go into that, but you do not know how to appreciate it. You do not know how your mind is pull you back into the extremes. So therefore you have given a golden chance. It's a matter of appreciation. And even if you are a failure, even if you are an idiot, even if you are a fool, the chances will be given again and again till you select the proper combination, that is to say, when the boredom happens, you must be glad. You must understand the meditation is working. Can I put up with this boredom or monotony or uncertainty or fear? So it's a vast area. So our whole knowledge is due to the fear of freedom. When the freedom happens, knowledge start to work. How can I make it dramatic? So whenever the knowledge happens, the boredom disappears, freedom disappears, and middle path disappears. Not a single person responsible, utterly your own thinking, utterly your own acceptance. So when we are discussing like that, there may be about a chance, or in a sense, completely electric chance, one day to check what will happen if I appreciate this boredom? So you may change the name then. Boredom means solitude. Boredom means contentment. Boredom means you are with yourself. So the negative terms like loneliness will change to the aloneness. Outcasted, you feel you are self-contented and that you will call it as solitude, that day onward your vocabulary will be changed, your personality will be changed, your likings and dislikings will be changed, slowly, slowly, slowly. So the Buddha gave the hiatus, gave, gave the theory and let you practice and have a discussion and say, hey darling, this is what you call the middle path. Can you reserve or preserve or are you going to be smart and get up and go? So young children find, if you can give the message, easy to be with it. Elderly people have their own hobby, hobby, hobbies, habits, and addictions, and all the other uh, ruts. So easily they jump out from the boredom so-called and start with the, this and the other. The day you appreciate your boredom, the day you appreciate your monotony, the day you appreciate this uh, freedom, you find there's nothing blocking. Only the your ignorance, only the your desire. So therefore, simply, we can say, trying to be, trying, be glad with this boredom, then you are there. That is the starting of the spiritual path. That is the starting of the middle path. So first and foremost, you, you have to uh, make use this opportunity. So thank you very much for sharing and try your best, please. Fourth question. Venerable Bhante, after a short time of breathing, within brackets, I get only a knowingness of breath, no details. The breath gets subtle and I don't feel it. Then I am in a quiet state with the awareness of thoughts and sounds outside. I do not know what the thoughts are and there is no breath at the time. Bante, could you please advise me what to do? As I cannot, that's underlined, I cannot feel the breath and it is difficult to come back to the breath, come back to the breath. But I am in a calm state of only watching thoughts just passing. I do not know whether I am samatha or vipassana inclined. My aim is to get out of samsara. Could you please advise me? With much appreciation and thank you. So whatever the object, maybe breath, or maybe the rising and falling, or maybe the left leg and right leg, when they calm down, thoughts are calming down, pains are calming down, sounds are calming down. Whatever the way, whatever the strand along that if you go to the center, all the other thing will be calmed down. And at that time, your highest amount of entertaining doubts happens. Because so far you have never experienced the mind without a, uh, without a hanging or hooked into something. So now you are already taken into the point where it's nothing hooked. It is just floating, but that cannot believe. So therefore, I check whether I have thoughts, check whether I have a pain, check whether I have a breath, or check whether I have sounds. So it is outreaching. Instead, what will happen if you like a turtle, tug in, pull inside and just wait. Then you can see our mind can't live without defilements. Our mind can't live without tension. Our mind can't live without frustration. Therefore, we are searching for the tension, frustration, everything, and then we are talking to the other to get their attention. You see, I have so much of tension, I have so much of frustration, I have so much of depression. So the way out is very clear. That our mind become outcasted, mind become alienated, mind become uh, cornered. So mind crafty, or magic of the mind will start. So look at it. How crafty it is. Whenever it is given the frictionless path or, or mm, uh, comfort zone, feel so uncomfortable. Feel so uncomfortable, you will use the boredom, monotony, fear, uncertainty, no location like so my point is, it is so clear, so easy to go into that, but the thing is, you don't know the art of appreciating it. It happens never naturally. The appreciation of this neutral position never one can appreciate according to one's own intrinsic thinking. It must be something you listen from an enlightened being or someone associating it they will say going into that situation is somewhat is difficult. I am not make it easy. But appreciation of the very same thing, very difficult. So no one in this audience gone into that situation. But everyone become uncomfortable, uneasy, out of the location or alienated like because if I am to attribute to the single factor, you have no faith you have enough doubts. let the doubt to play. Whatever the doubts playing, you give another chance. Give another chance. Whenever the, the doubting points finish, you will understand. The day you accept it, either by faith or by your direct experience, no problem. So therefore, since you have lack of doubt, lack of faith, or doubts, I will put it, sometimes appear like a knowledge. Anya mukena vichikicca vancheti. That's the way it says. The doubt represents or perverted as the knowledge and come as a rescue to find a location, find an anchorage. So doubt is appear like a best friend or lawyer or opinion giver. So you feel like working with doubt and it represent as a knowledge. So don't worry about the knowledge, just accept what is happening. But very difficult someone to tell, do it, but oh, one can suggest. And radically you have to one day select, yeah, that is it. So then I am going to accept it. No breath, no thoughts, nothing. And again the breath thoughts happen, again no breath, no thoughts happen. So just be aware of the situation and don't try to adjust it. Don't try to manipulate it. Don't try to volitionally get involved in it. Don't try to consciously adjust it. So that is that represents your idiotness or foolishness or your smartness. So just let that happen. Then you find you get you that winning is called a walkover. Without rivalry, you win. So that means just acceptance. Fifth question. Most Venerable Bhante, I would like to relate an experience that I had during the early morning walking meditation session. I woke up at 3:30 a.m. with an unusual feeling of within quotes unsatisfactoriness. About 10 minutes onto the walking meditation practice, I felt that my mindfulness expand to cover the whole body, mind and the surroundings. Then there was a startling clarity in the mind. I could see from my mind's eye the very rapid arising and passing away of thoughts and the other phenomena, within brackets, too numerous to identify or name. It was momentary, but the vision was very clear. It was followed by intense sorrow, sufficient to bring tears to my eyes. The feeling was like that I have been, within quotes, cheated all my life and I have been living a lie all along. The sorrowful feeling lasted until I came for the morning group meditation session. However, that feeling and the wisdom that arose early morning has now dissipated, and I am somewhat back to my, within quotes, normal self. Any explanation of this experience will be greatly appreciated. May you be blessed by the power of the Triple Gem. So unsatisfactoriness is the most uh, difficult thing. But understanding unsatisfactoriness as unsatisfactoriness under your very nose, that's the most blissful thing on the earth. So let the unsatisfactoriness happen. Don't try way out. Don't detour it. Just accept it. So much is it unsatisfactory. So much so, understanding is so hilarious so happy because you are ready to accept it. Otherwise you will think about the way out and insurance and uh, recovery, bullshit, nonsense. The day you accept it, you find that is water is water, it is uh, that liquid nature, you can't remove from water. Water means liquidity. Fire, fire means uh, heat you accept the life as it is. So when it happens, it appear like a uh, thundering electric shock or thundering discharge of your uh, static current. You feel stark open to the present moment. You find what an innocent being, what an honest being inside. But outside, what a kind of perversion, what a kind of cheating. And still think that we can get rid of this unsatisfactoriness. Impossible. Unsatisfactoriness is the intrinsic character of the life and you can accept it. Imagine if you are a terminal patient, cancer patient, what will happen? Imagine you are sitting on a landmine about to blast. What will happen? Without anything, our mind make so much of landmines, so much of cancer because of the fear of freedom. So therefore accept the unsatisfactoriness. You feel so like a like a bird. You can see people how much they are not happy to accept it. So always they are doing research, research, research, research, research to get rid of suffering. The Buddha gave a very short answer. Accept bloody thing. Finished. We are going to the next question. Sixth question. Venerable Bhante, primary object is rise and fall. This it is experienced as a stretching and rising at the back of the trunk in the lower back. On exhalation, there is a shrinking movement. After a while, the stretching is also felt in the upper back and buttocks. Mind is curious now. How far away can the stretching and shrinking be felt. It goes as far as the right knee and the left foot. The stretching and shrinking feeling changes to a gentle push, like a blowing on the vibrations in the leg. It is no longer a physical movement. Fear arises and the mind returns to familiar territory of rise and fall. In the evening, Again, rise and fall turns into these vibrations in the body, more pronounced in the legs. On inspiration, the vibrations get a little gl- slow. On expiration, the gl- s- glow slow fades. I know inspiration and expiration as thought, and this changes change in glowing. I double check against rise and fall of the abdomen and it is still there, but appears coarse. And, uh, whenever you are studying in-breath and out-breath or rising and falling, this rising and falling at the beginning start with the navel point and then ultimately you will see each and every cell is shrinking and expansion, shrinking and expansion. That is how endocrine glands are going in and out. So more you detail, more you familiarize it, each and every breath is going up to a cell. Tiny little particles. To be, to aware that you must have very sensitive mindfulness. At the beginning you see at the gushing air at the nostrils. But if you are to see the disappearing part of the in-breath and out-breath or to continue long time in-breath and out-breath, you can see each and every cell is contributing. Rising and fall also the same. So that means you are totally living. Not only at the nostrils, not only at the abdomen level, everything is happening. Again, it come back to the focal point and again spreading. So likewise, the mind is going to get the, both the perspective, the total system and the one pivotal point. So go, let it happen. While it happening, when it go to the total system, you feel like it's a mind made. You feel it like a concept. But whenever you come to the pinpointed, it appears like a scientific, three-dimensional and measurable. So the concept and reality always changing, one to the other. So you start to doubt yourself. Which one is the truth? Which one is the man-made, mind-made? So don't rush. Just let it happen again and again. Then you can see we have never seen the total picture. That is why we are talking. The day you see the total picture, you become dumbfounded. What to tell? How to tell? So more experience, more and more experience, more and more touchy experience, you will be inclined inwardly rather than talking outside. There's so much to think. And some media are utterly mystic utterly unexpected, utterly unwanted. But that is a part and parcel of the game. So let the mind go spreading out, that is called the width. And sometimes when the object tries, go depth. Both must be appreciated. Last question. Venerable Bante, according to what I gathered from your advice, I thought I should only report the meditation sessions which we felt most successful. However, from yesterday's Dhamma talk, I understood we should also report our not so successful sessions as it is also a result of our practice and it is important to tell someone. Hence, I decided to write my experience of last two days. From the moment I got up until I went to bed, I felt very dull, bored, and sleepy. I felt this during mindful sitting walking and all other daily activities. I thought this is because I didn't sleep enough, so I slept. But when I got up, I felt even worse. However, I did not give up. I told myself my time here in the retreat is limited, so be diligent and try again. When I sat down for mindful sitting, I observed my posture and then my breath. I think after few minutes within brackets 2 to 3 minutes, I have fallen asleep. When I got up again, I try to focus on my posture and then to the primary object. Again, fell asleep. This was my experience of all my mindful sittings in the last two days. Initially, when I experienced this situation, I was discouraged. But then I told myself galak, galakla because I had a good sleep and I wasn't myself. It's just the nature of human mind. Now I am glad I overcame sloth and torpor. But now in the mindful sitting, I notice Kamachanda, within bracket sensory desire, has arisen. Just like before, I start as a beginner, noticing my posture and breath. Then the thoughts are appearing. I could see how my mind wanders in them very joyfully, making stories of future one after the other. I do try to get back to home, but I but it gets goes back to the same chain of thoughts. The more I try to get rid of them, the more I see it appearing. Then I remembered your Dhamma talk. It is natural that human mind clings to these five hindrances. Don't own it, just know it. Bante, I was able to deal with these with your guidance and outstanding Dhamma talks. Much merit for that. Please advise how can I directly face these sensory desires and other hindrances to take them away. Your guidance is much appreciated. With metta. Now, throughout the letter, not a single mention about the primary object never given any detail, talking about the cock and bull stories throughout. And the first few sentences make excuses to talk cock and bull stories. I am asking, what is your primary object? What is the relationship with the primary object? At least one round. Then we have a we have a pivotal point. We have a reference point. He is talking about this uh, Kamachanda talking about the sleepiness, sloth and top everything, but uh, not taken time to tell what is the primary object or whenever you are experiencing the primary object, what is the experience. So it's very crucial uh, to have a starting point. Otherwise it is not well anchored at the beginning. So therefore give an anchorage, give at least few sentences whenever you are with even for one round of the primary object, then your presentation will be very bright and advancing very quickly. That concludes uh, questions in English. Yes. We will go for the yesterday postponed questions in Sinhala. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස අද දවසට කමඨහන් වාර්තා අලුතෙන් 23ක් ලැබිලා තියෙනවා. ඊයේ ප්‍රශ්න 7ක් ඉතුරුව තියෙනවා. ඒ 23න් 21ක් භාවනාවට අදාළයි, දෙකක් ධර්මදේශනාවට අදාළයි. ඒ සියලුම වාර්තා ඒ අතරට සංවිධායක මණ්ඩලයේ නිවේදනයකුත් තියෙනවා කරන්න. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා ඔබ වහන්සේගෙන් මට අවසරයි. මුලින්ම සංවිධායක මණ්ඩලයේ ඉල්ලීම කියවන්නම්. පහත සඳහන් යෝගී මහත්ම මහත්මීන් ඉතා සුවල්ප වේලාවකට අමරනාත් මහතාව මෙම සැසිවාරයේ අවසානයෙන් හමුවන්න. දිලාන් වීරසූරිය, අරුණ දේවසුන්දර, චම්පා රණසිංහ, චමිලා ජයවර්ධන, අනුෂා තුඩු තුඩුවගේ, Harindra Tissera, Chandra Chandra Herath, Percy Asarathna, ACT Canberra වලින් පැමිණි යෝගී යෝගීන් මහත්මීන් මහත්මීන් වේ නම් ඒ කෙනෙක්. ඊයේ දවසේ ඉතුරු ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව කරන විට මාගේ ඉරියව්ව ලකුණු කරගෙන මම ඉඳගෙන ඉන්නේ යන්න වටහාගෙන උරහිස් පිහිටීම අත්වල පාදවල පිහිටීම කොට්ටේ මත බර රඳවා සිටීම, හිසේ පිහිටීම ලෙස සටහන් කරගත්ෙමි. ඉන් අනතුරුව දැනෙන දේ බැලීමේදී නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාස වාතය ගැටීම දැනුනි. ඒ වාගේම උදරයේ පිම්බීමත් හැකිලීමත් දැනුනි. නාසිකාග්‍රයේ දැනීම වඩාත් ප්‍රකට විය. පෙර දින මෙන් අද දින ආශ්වාස ප්‍රශ්වාසයේ ලෙස වෙන්වෙන්ව දැක ගැනීමට අමාරු විය. ඒත් හුස්ම ගැනීම පැහැදිලිය. එකවරම මාගේ සිතත් මාගේ සිතත් ශරීරයේ උඩ ප්‍රදේශයේ ගැස්සීමකට හිසත් මාගේ හිසත් ශරීරයේ උඩ ප්‍රදේශයේ ගැස්සීමකට ලක් වී එය අත් දෙක දිගේ කරන්ට් එකක් මෙන් ගියේය. මෙය ෂණික සිදුවීමකි. ඉන්පසුව මාගේ ආශ්වාස ප්‍රශ්වාස අත්දැකීම් දැකිය නොහැකි විය. එහෙත් මම මාගේ ශාරීරිය තිබ්බ තැන දෙස බලා සිටියෙමි. එහෙත් එය ආරම්භයේ දුටු මායිම් රහිත විය. මෙය පෑ එක පැය භාගයක් හෝ වැඩි වේලාවක් පැවතුණි. මම අවධානයෙන් අවධානයෙන් බලා සිටින බව දැනුනි. නිදි නැති බවක් දැනුනි. ආශ්වාස ප්‍රශ්වාස අත්දැකීම් ඇතිවන තෙක් ඔහේ සිටියෙමි. ඒ කාලයේ ඊටාම සතුටුදායක කාලයකි. කකුලේ වේදනා දැනුනි. ආශ්වාස ප්‍රශ්වාසයේ නැවත ඇති වූයේ සෑහෙන වේලාවකනි. මාගේ මේ භාවනා කරගෙන යන ආකාරය නිවැරදිදයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ගරු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. අර පළවෙනි ඉඳගත්ත ගමන්ම තමන්ගේ කය ආභෝග කරලා මෙන්න මෙහෙමයි මගේ ස්වරූපය කියලා ගත්තාම ඒක අපි මම සහ මම නොවේ කියන සීමාව පනව ගන්න. මගේ ඇඟ මෙහෙමයි තියෙන, ඔළුව තියෙන මෙතනයි, ග්‍රීස් මෙහෙමයි කියලා පණවනොත් භාවනා කරපු වෙලාවට එනවා මේ සීමාවල් මුකුත් නැහැ. නිකන් මම වලාකුලක් වගේ ඔහේ තියෙනවා. එතකොට මම තා මම නොවේ කියන සීමාව නැහැ. එතකොට ඒක විස්තර කරන්න හරි අමාරුයි. එතකොට මේ මනස මේ දෙක දුන්නට පස්සේ වඩා මම ගෙදර ගියා වගේ සතුටක් ඇති වෙන්නේ මේ ආභෝග කරන්න පුළුවන් කයක් තියෙනකොටද එහෙම නැත්නම් සීමා මරියාදාවල් නැතුව නිකන් වාතයට විසිරී ගියා වගේද වෙලාද කියලා බැලුවොත් ඒකෙන් හිතා ගන්න පුළුවන් අපි භාවනාවේ ඒ අර සීමා මරියාදවල් වැටකොට බැමි නැති දැනට යන්න බයක්ද තියෙන්නේ නැද්ද කියලා. ඒ ශ්‍රද්ධාව තියෙන කෙනා බය වෙන්නේ නැහැ. එයා දන්නවා මේ හොඳට වෙන් කරලා හඳුර ගන්න පුළුවන් තැනින් මේක වාෂ්පීකරණ වෙලා ගියා. එහෙම නැත්නම් මේ බැලුම පුපුරලා ගියා වගේ. එහෙම නැත්නම් පුවක්කිට ගලිය ගැහුවා වගේ. එතන මීමැසි පොදියේ ඉන්න මීමැස් ඔක්කොම විසිරලා ගිහිල්ලා. ඕන වෙලාවක එන්න පුළුවන්. අනිත් විදිහට මේකේ විසිරලා ගිය ප්‍රමාණය තහ එකතු වෙලා තියෙන ප්‍රමාණය සීමා මරියාදවල් පේන ප්‍රදේශය සහ නැති ප්‍රදේශය අතර මේ හිතට හොඳට අභිරමණය කරන්න දෙන්න. ඒකල බලන්න හිත වඩා මම කියා ගන්න කැමති සතුටු වෙන්න කැමති එහෙම නැත්නම් භාවනාවේ කුසලතාවයේ තියෙන කොයි එකේද කියලා මේ දෙකේ එකට කැමති ඇති හිත. අන්න ඒක අල්ලගත්ත දවසේ ඉදිරියට යන්න ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන ආයාසයෙන් තොරව සිදුවේ යටිපතුල පොළොවේ වදින විට තෙරපෙන ස්ථානත් එක කකුලකින් අනිත් කකුලට බර මාරු වෙන අයුරුත් හොඳින් වැටහි විලුඹ පොළොවේ වැදීමෙන් ඇතිවන කම්පන දනිස්ස දක්වා ගමන් කරන අයුරු වැටහි මුළු යටි කයම සක්‍රීයව ඉබේ වැඩ කරන යන්ත්‍රයක් මෙන් එකකට පසු එකක් එකකට පසු අනෙකක් ලෙස මේවා සිදුවන අයුරු නිරීක්ෂණය කළෙමි. සක්මන කෙළවරේදී හැරීම මට හැඟී යන්නේ ලොකු වාහනයක් ඊතා අපහසුයෙන් පෙරලීමට නොදී හැරවීමට යොදන උත්සාහයක් මෙන්ය. පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. පරයන්කේ වාඩි වී ඉබේ වැටෙන හුස්මට හිත යොමු කෙලෙමි. ආශ්වාස ප්‍රශ්වාස ඊතා තුනියට දැනි නොදැනී යයි. ඉන්පසු ඊතා නිසල ස්ථානයක සිත පවතී. ඉඳ හිට සිතුවිලි පැමිණියත් ඒවා ඉක්මනින් නැති වී ගොස් නැවත සිත නිසලව පවතී. ශරීරයේ වේදනා දැනෙන විට එම වේදනා දැනෙන ස්ථානවලට මම සතිය යොමු කෙලිමි. ටික වේලාවකින් වේදනා නොදැනී සිත නැවතත් නිසල වේ. මෙසේ සතිය වේදනාවත් හිස්තනත් සිතුවිලිත් අතර මාරුවෙන් මාරුවට ගමන් කරයි. මම ඒවා නිරීක්ෂණය කරමින් සිටියෙමි. වර එක උවමනාවෙන් මම සතිය මගේ සිරුරට යොමු කළෙමි. සිරුරේ සීමාවන් නොදැනුණු අතර කම්පන රාශියක් පමණක් දැනුනි. ගරු ස්වාමීන් වහන්ස භාවනාවේ අඩුපාඩු ඇතොත් ඒවා පෙන්වා නිවැරදි කර දෙනමින් ඊතා බැගෑපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. මේකේ සඳහන් කරලා තියෙන එක වෙලාවකට හිත බලනකොට යොදලා බලනකොට කය කියන එකේ සීමාවක් නැත්ති නැතිනවා. වැටකොට බැමි නැහැ. සීමාව නැහැ. අන්න උතෙන් ගියාට පස්සේ වේදනාවයි හිතවිල්ලයි සද්දයි ඔක්කොම එකයි. ඒ සියල්ලම ඇති වෙන්නේ මේ එකම Javaකින්. ඉතින් ඒ Javaයට මැදට බැසලා පස්සේ නම් දිනුනොත් මිසක් ආ ඒවා කිසි වෙනසක් නැහැ. ඉතින් සාන්න එතෙන්ට ගියාට පස්සේ සංඥා කරන්නේ නැතුව අඳුනා ගන්න නැතුව මේ සන්තතියට සන්තතිය දිහා බලන්න. ඒක ශක්තියක් එතන තියෙන. එහෙම නැත්නම් ජවයක් එතන තියෙන්නේ. අන්නේ ජවයට නමක් දාන්න නැතුව හිටියොත් මම ය නැතුව ජීවත් වෙන්න පුළුවන් බව පෙන්නයි. නම දාපු ගමන් කතන්දර හැදෙනවා. නම දාපු ගමන් මම යනවා. නම දාපු ගමන් මාන්නයක් එනවා. නම දාපු ගමන් තණ්හාවක් එනවා. ඉතින් ඒ නිසා ඉතින් යනකම් ගියාට පස්සේ ඒ සම්තතිය ඒක න්‍යාය ධර්මයකට දුවන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි ඒ බවට පොඩි ධෛර්යයක් විදියට නම් කරන්නේ නැතුව ඉන්න. ඒ සද්දයක්ද වේදනාවක්ද හිතවිල්ලක්ද කයක්ද කියලා නැතුව බලන්නේ හිටියොත් පේනවා ඒක පවත්තන්න මගේ කිසිම සම්බන්ධයක් ඕන ඒක ස්වභාව ධර්මයක් තියෙන්නේ. මේකට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ කියලා කියලා තියෙනවා. මේක තමයි පටිච්ච සමුප්පාදයක සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. මගේ අර්ථකතනයක් හෝ මගේ ඇඟිලි ගැහිමක් තොරව. එතෙන්ට යන්න බැරි මම මේ කලන ගඟට අත දාන නිසා මේ ඉබේ සිද්ධ වෙන දෙයට අත දාන නිසා අන්න ඒක නොකරමි කියලා අදිස්ථාන කරගෙන උතෙන්ට ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මාගේ දෙවන භාවනා වැඩමුළුවයි මූලික කර්මස්ථානයේ ලෙසින් නාසිකාග්‍රයේ හුස්ම දෙස අවධානය යොමු කරමි සාමාන්‍යයෙන් මම කරන්නේ වාඩි වී දැස් වසා සිත සිතවිලි වලින් හිස් කිරීමයි එවිට ක්‍රමයෙන් හුස්ම නාසිකාග්‍රයේ ප්‍රකටව දැනීමට පටන් ගන්න අතර ඒ ඔස්සේ සිත යොමු කරමි ගියවර භාවනා වැඩමුළුවේදී මාහට ඊතා හොඳින් ආනාපාන සතිය වැඩුණු අතර ඒ ඔස්සේ සිත ඊතා හොඳින් සමාධිගත විය. නමුත් මෙවර හිත හිස්කර හුස්මට අවධානය යොමු කර හුස්ම කීපයකින්ම හුස්ම නොදැනී අනාරාධිත සිතුවිලි සිත තුලට ගලා මෙම සිතුවිලි ඊතා සෙමින් හොරෙන් බඩගාගෙන මෙන් පැමිණ සිත වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කරමි. මේ විට සිතට නිදිමතත් මත් ගතියත් වැන්නක් දැනේ. මූලික කර්මස්ථානය නොදැනී නොපෙනී යයි. මාගේ සිත මූලික කර්මස්ථානයෙන් බැහැර වී ඇති බව දැනී නැවතත් නාසිකාග්‍රේ වෙත ගැනීමේදී ඇතැම් විට එය අපසු බවක් දැනේ. එක්වරම හුස්ම එතන අවධානය යොමු නොවේ. නැවතත් සිත නාසිකාග්‍රේට යොමු කළත් හුස්ම කීපේ හුස්ම කීපයකින්ම නැවත සිතවිලි වලට යට වී යයි. මේවා සිතවිලිද සිහිනද මනෝ විකාරද යයි නොදන්නේ බොහෝ විට මේවා අතර බැඳීමක් ගැළපීමක් නැති නිසායි. නමුත් ඇතැම් විට කලාතුරකින් එදිනදා ජීවිතයේ කළ යුතු දේ ගැනද සිහියට එයි. ඇතැම් විට මෙම తත්වය වළක්වා ගැනීමට ඇස් දෙක මදක් ඇරගෙන භාවනා කරමි. නාසිකාග්‍රයේ වෙනුවට පිම්බීම හැකිලිම වෙතට අවධානය යොමු කරමි. නමුත් වැඩි වෙනසක් නැත. මෙසේ සිතවිලි ගලා යන විට මාගේ කොන්ද කෙලින් වී નિયમિત භාවනා ඉරියව්වේ පවත්නා අතර මාහට අවට ශබ්ද නොඇසේ. ශරීරේ නොදැනේ. මා මෙතන සිටන බව නොදැනේ. මෙම සිතුවිලි දෙස බලා සිටන විට මේවා ගලා එන සිතුවිලි නොව ඔහේ ගලා යන දේවල් බව මට වැටහින්නේ ඒවා අනාරාධිතව පැමිණ එසේම නැති වී ගොස් අලුත් සිතුවිලි කොටසකට ඉඩ සලසන නිසායි. සක්මන් භාවනාවේදී මාහට මෙවැනි තත්වයක් නැති අතර වරින් වර සිතුවිලි පැමිණියත් සිත එක් එක්තැන් කොට සක්මන පැවැත්විය හැකිය. මාගේ පරයන්කය සාමාන්‍යයෙන් පැය භාගයකට පමණ සීමා වෙන්නේ ඉබේම මාගේ දැස් ඇරෙන නිසයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ගිය වතාවේ සිත මූලික කර්මස්ථානයේ පැවතියත් මෙවර මෙසේ වන්නේ ඇයි? සාමාන්‍යයෙන් මම නිවසේදී භාවනා නොකරන නිසා වරහන් තුල පරයන්කය භාවනාවේ පිරිහීමක්ද පරයන්කේ නොකලත් මම බොහෝ විට සතිමත්ව වරහන් තුල තියෙන පරයන්කේ නොකලත් මම බොහෝ විට සතිමත්ව ජීවත් වීමට උත්සාහ කරමි. එසේ නැතහොත් සාමාන්‍ය තත්ත්වයක්ද මෙය මාහට විශාල සිත් කරදරයක් නොවේ මන්ද ධර්මයේ නිසා මාගේ සාමාන්‍ය ජීවිතයේ ඇති වී ඇති අතිවිශාල වෙනස මට නිතිපත මම නිතිපතා අත්විඳිමි ජීවිතයේ දෙස බලන කෝණය මහත්සේ වෙනස් වී ඇත පෙරට වඩා සැනසෙල්ලක් නිවීම සැනසෙල්ලකින් නිවීමකින් ජීවත් වෙමි නමුත් මෙම සිත සමාධිගත නොවීම භාවනාවේ ඉදිරි ඉදිරි දියුණුවට බාධාවත්ද නැතහොත් එය නොසලකා සිටිය යුතුද ඔබ වහන්සේගේ දෙපා නැමෙත කරුණාවෙන් උපදෙසක් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේකට කාරණා දෙකක් මතක් කරන්න පුළුවන් එකක් මේ අනාරාජිතව ඇවිල්ලා ඉඳපු ගමන් සමහරව läග ගන්නවා සමහරව යනවා යන අන්නේ මට්ටමට යනකම් ගිහිල්ලා භාවනාවේදී බුදුජානනාථේ සඳහන් කරනවා මේ එන හිතවිලි හොප මේ දැනෙන දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඒකෙන් දුක් කරදර ගන්න එපා. නැත්නම් හිත කරදර ගන්න එපයි කියලා. ඉතින් ඒක එන දේවල් නැතර කිරීමෙන් නෙවෙයි කරන්නේ. මොකා ඇවිල්ලා ගියත් ගණන් ගන්න නැතුව ඉන්න එකෙන් තමයි. අර ඉංග්‍රීසියෙන් ගහලල්ලා කියලා ලියලා තියෙන එක ගහලල්ලා කියලා කිව්වේ ගහලල්ලා. මොකා ඇවිල්ලා ගිය ප්‍රශ්නයක් නැහැ. අම්බලමක් වාගේ. දෙක මේකෙන් තමයි ධම්මපද ගාතාව පටන් අරගන්නේ. මෙතෙන්දි ගියාට පස්සේ මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. සියල්ලම මනස පූර්වංගමක වෙලාවේ සිද්ධ වෙනවා. මනෝ මනස ශ්‍රේෂ්ඨ වෙනවා අන්තිම බලන සියල්ල මනෝමයයි. ඉතින් මේකේ දුක් කරදර ගන්නවයි කියලා කියන්නේ මේ අහ කියන අයෙක් ඔඩොක්කේ දාන පශ්චාත්තාප වෙන. ඉතින් යාට ඕනේ නම් ඕන තරම් පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඔය බුදුහාමුදුරු ලයිසන් එකක් දීලා තිනවා අපිට පශ්චාත්තාප වෙලා ඉන්න එපා. main thing is not to worry. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඉන්න ගියාම මේකෙන් අදහස් කරන්න එපා කරදර නැති ගතිය. ඉත් කරදර ගන්න එපා. ඉතින් මේක රවට ගැනීමක් නෙවෙයි. මේක රවට ගැනීමක් නෙවෙයි. ප්‍රවෘත්ති අහනවයි කියලා කියන්නේ කත කතාන්තර කරනවයි කියලා කියන්නේ කතා කර කර ඉන්නවයි කියලා කියන්නේ අනුන්ගේ ගන්තබා බිස්නස් එකෙන් ඔළුවේ දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කරදර වෙනවා. ඒක ඇහුණට කමන්නේ අර අමාරුයි වගේ මට ඇහුන්නේ මොනවාරි යව ඔක්කොම නේ සීරියස් කතාවට පස්සේ කියන්නේ මොකද මට වුනේ. අර කියපු මනුස්සයට වහ කණ්ඩ හිතෙනවා. කවුරු ඇවිල්ලා මොන රූපන අභිරූපන රංග රැක්කත් දැක්කත් පොට්ටෙක් වගේ බලන්නේ. ওই නටන නටන ගවන ගැයුම් ඔක්කොම විද්දුවට බහිනවා. ඕන කෙනෙකුට නටන්න ආරිනවා. මේ ගාලල්ලා කියන එක දෙල්ලමක් නෙවෙයි. ඕන කෙනෙකුට උපරිම රංගනේ රඟින්න ආරෙන්නේ 7 5කට ගණන් ගන්න එපා. ඒකේ මේ මනසට පිහියෙන් යනට වැඩිය හපක්. විශේෂයෙන්ම නටනයිට. නිසා ඕන කෙනෙකුට ඇවිල්ලා නටන්න කියන පිටිය දෙන්න කතිරම් ගහන්න අරින්න පොට්ටෙක් වගේ ඉන්න. බීරෙක් වගේ ඉන්න. දැනුව නැතෝ වගේ. මෝඩෙක් වගේ ඉන්න. බැරිම නම් මලමිණියක් විදිහට ඉන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී වම දකුණු වශයෙන් පාදයේ තබන විට මෙනෙහි කෙලිමි. ඉක්බිති දකුණ වමෙන් වෙන්වන ආකාරය මන සතියෙන් යුතුව නිරීක්ෂණය කෙලිමි. දකුණු පාදය වඩා බර කර තබන අතර වම ඊට වඩා අඩු බරකින් තබන ආකාරය වැටහිනි. තවද පාදවල තවද පාදවලට ශරීරයේ බර මාරු වෙන ආකාරය එහිදී ශරීරය පැත්තෙන් පැත්තට වැනෙන ආකාරය ශරීරයේ බර පාද කෙන්ඩා දනිස් සහ ඉහළට සම්ප්‍රේෂණය වන ආකාරය නිරීක්ෂණය කෙලිමි. ඉක්බිතිව gediya පිටින් වරහන් තුල system approach ශරීරයේ ඇවදින ආකාරය නිරීක්ෂණයට යොමු විය. ටික වේලාවකින් නිදිමත ගතියක් සහ බොඩි කෝඩිනේෂන් අඩුව යන ගතියක් අත්දකිමි. මේ විට සතිය වැඩි වශයෙන් යොමු කිරීමක් කෙලිමි. නිදිමත ගතිය තුනී වන බව හැඟිනි. දිගින් දිගටම ශරීරයේ gediya පිටින් ඇවිදින ආකාරය අත්විඳෙමි. හිතවිලි ඉඳ හිට ඇවිත්යයි. අතරින් පතර ශබ්ද දැසේ. සක්මන ඉදිරියට කරගෙන යාමට උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ওই විදිහට සක්මණෙන් මේ gediy පිටින් ඇවිදිනවා කියන එකට තාම අපි දාන වචනයක් අනායාසින් ඇවිදිනවා. වයින් කර බොනික් එක වගේ එහෙට යනවා මෙහෙට යනවා. ආන්න ඒක සක්මණේ පුරුදු කෙරුවා නම් තමයි තේරෙන්න පටන් අරගන්නේ කොයි ඉරියව්වේ හිටියත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් සක්මණේ හිටියත් නිදාගෙන හිටියත් මේ ඉරියව්වට හිත දාලා හිත gedera ආපු ගමන් අන්නර gediya පිටින් ඇවිදින අත්දැකීම තමයි තියෙන්නේ. ඒක නිසා හතර ඉරියව්ව දවසේ කාලය ඉන්න තැන සේරම අවලංගු වෙලා යනවා මේ කයත් එක්ක යාළු වෙච්චා. ඉතින් කියනවා කයත් එක්ක යාළු වෙච්ච මනුස්සයාට විදේශයක් කියලා එකක් නැහැ කියලා. කොහොක්වත් විදේශයක් නැහැ. යණ යන තැනට මේක අරගෙන යන්නේ. මේකට හිත දාගත්තට පස්සේ තේනවා වැඩක් කරද්දී හෝ තනියම නිකන් ඉඳද්දී හෝ වැඩ බොහෝ දෙයක් කරද්දී මේ තියෙන ඔය gediy පිටින් ඇවිදින කතාව තමයි තියෙන්නේ. ඉතින් ඒක අභිරමණය කරන්න පුළුවන් නම් ඒක ආපු ගමන් යන්නේ නැහැ. ටිකක් කළා සක්මන් කරන ඉන්නකොට තමයි පදම එන්නේ. ඊට පස්සේ හිතට කියන්නේ ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. යා පර්ෆෙක්ට් වැඩ කරනවා. කවුරුට අත දැම්මේ නැත්නම් ඒක 100ට 100ක්ම වැඩ කරනවා. අවශ්‍ය වෙලාවට අවද්දේ කරනවා. ඉතින් ඒකට නටන්න ඇරලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. බබාට බත් කවන්නේ කෑමේ සූර බට්ටියක් තියලා බබා තියනවා මේ සූටි. ඌ කටෙත් ගා ගන්නවා, නහයිත් ගා ගන්නවා, කනවා. හරි ජොලි. ඔය කවන්න යනට වැඩිය හරියම ජොලි වැඩේ තමයි ඌට බත් ටිකක් දීලා පුළුවන් නම් අලහොද්දකුත් දාලා දෙනවා. කටෙත් ගා ගන්නවා, මූණෙත් ගා ගන්නවා, කනවා. දැන් ඉන්න අම්මල රසාවට යන්න ඕන නිසා ගුලි කරලා අර තුන හතරක් ඔච්චු බටේ රිපුවා වගේ ඔබලා වතුට්ටයක් දීලා යනවා. ඒක හරියන්නේ. ඌට බත් එක දීලා අනාගෙන කන්න දෙන්න ඕන. මේ ඇඟට දෙන්න ඔබ ජීවත්වයක්. මේ කහගවන් නීති පද්ධතියකට මොකක්වත් ඕනේ ජොලිය හිටපන්කෝ කිය. ඒක තමයි අපි කියන්නේ gediy pitin ඇවිදිනවා. එහෙම නැත්නම් අනායාසයෙන් වෙන්න දෙනවා. ඉතින් ඒක අපිට බුදුහාමුදුරු නොදුන්නා නම් අපි කඹුරණ එකනේ කරන්නේ. මුඛාකාරී කාගේ හරි ඉසේකක් වන් කොළුවේ දාගෙන වගකීමක් කරලාගෙන ගොන් කරද්ද වැඳගත්ත ගොනා වගේ බරා දිනවා. මේ වෙලාවේදී නෑ කයට කියනවා ඕන දෙයක් කරපන් කියලා. මේක පුරුදු වුණා නම් ලැබුණේ මනුස්ස ජීවිතේ කොච්චර පින්වන්තද කියලා තේරෙයි. අපි යනවා ඊගාවෙකට. ගර්ථ ස්වාමින් වහන්සේ පරයන්කය. ඉරියව්වට සිතයයි. ඒින්ද සිත මිදී අරමුණකින් තොරව සතිය පවත්වමි. විවිධ නොපැහැදිලි සෙලවෙන හැඩතල සමූහයක් මතුවේයි. එයට සතිමත් වීම නීරසය. එපා තරමයි. නොසන්සුන් ගතියක් ඇතිවේයි. පසුව සිතවිල්ලක පැටලෙන ආකාරය දකිමි. අසතිමත් වූ බව දැනුම් ෂණයෙන් වහාම සිත සතිමත් වෙයි. අසතිමත් තැන හා සතිමත් තැන ස්ථාන දෙකක්සේ හැඟෙයි. නැවතත් හුස්ම දැනේ. ඉන චැට පටන් ගනී. නැවතත් අරමුණින් තොරව සතිය පවත්වමි. මේ කරදරවලට සාර්ථකව මුහුණ දීමේදී මුහුණ දීමේ අදහසින් නැවත නැතු නැවත සතිමත් වෙමි. මෙහි වැරදි ඇතොත් නිවැරදි කර දෙනමින් ඊටාම ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මේකට නිකන් උදව් වෙන්නේ නැත්නම් අනුග්‍රහ වෙන වචනයක් සාරිපුත්‍ර සාන්තිය සඳහන් කරලා තියෙනවා පටිසම්භිදා මාර්ගයේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙනකොට ඒකට මුණත් හතරක් තියෙනවා කියලා. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ බලාන ඉන්න දේ පෙළන සුළුයි. පීලනට්ටෝ. තවන සුළුයි. සන්තාපනට්ටෝ. සංකතට්ටෝ. ඔහි නලියන ගොජ දාප එකක් වගේ පණෝ නටන්නා වගේ පැතිකඩ හැම වෙලාවෙම වෙනස් වෙනවා. විපරිණාමට්ටෝ එකම දර්ශනේ දෙසරක් පෙන්වන්නේ. ඉතින් මේක තමයි අපි ඔය බෝරින් කියලා කියන්නේ. මේක තමයි අපි මොනොටොනස් කියලා කියන්නේ. ඉතින් මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් මේක ආවට පස්සේ මේක තියා ගොඩ වෙලා බලන ඉන්න මේකට කැමති වෙන්න මේකට මේක ග්ලෑඩ් ගේම් එකක් කරගන්න. මේක උපයාගත්ත දෙයක් හිතා ගන්න. ඒකෙල්ල මේක ආවට පස්සේ හුඟක් කියලා බලහින්න මේ තියෙන හතරම තියෙනවා. මේක බලහින්නකොට පෙළෙන ගතියක් තියෙනවා, තවන ගතියක් තියෙනවා. විචල්්‍ය සාධක රාශියකින් එතන එතන හරගෙන තියෙන එකම දර්ශනේ දෙසරක් පෙන්වන්නේ. මේකට හිත බයයි. බය නැති වෙන්න නම් මේකට ලෑස්ති වෙලා යන්න. මේක ආවට පස්සේ හිතා ගන්න මේක තමයි දුක්ඛ සත්‍ය පුළුවන් නම් කපා බැලන කපා. වෙන කරන්න දෙයක් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ සතිය සහ සමාධිය යන්නේහි අරුත එකම වේද? සපයා ඇති අත්පොතෙහි එක තැනක සතිය වශයෙන්ද තව තැනක මාගේ සමාධිය හොඳය යනුවෙන්ද සඳහන් වේ. කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය දෙක ඇත්තට මේක කියවන්න තු හරියට කරන්න බෑ. ඒක printing mistake එකක්ද නැත්නම් contextualද කියලා. කෙසේ නමුත් සතියෙන් කරන්නේ වර්තමානට හිත එළඹෙන එක සමාධියෙන් කරන්නේ හිත ඒකාදී ඒකා ඒකාග්‍ර භාවයටපත් කරන එක. එනිසා ඒ දෙක කෘත්‍ය දෙකක් කරන චෛතසික දෙකක් දෙකටම භාවනාව කියලා දානවා. ඒක නිසා හරි අමාරුයි ලිපියක් ලියනකොට සතිය පැත්තෙන් ලියපෙකනා සමාධිය කියලා පටලවා ගත්තොත් සම්පූර්ණ වැරදි අදහසක් ගන්න. ඒ නිසා අපි සතිපාසලේ පොත්තේ වල ලියන්නෙම නැහැ. භාවනා කියන වචනේ ලියන්නෙම නැහැ. අපි ලියන්නේ සතිය මුල් කරගෙන. ඒ නිසා අපි අලුත් ලේඛන කලාවක් පටන් ගන්න තියෙනවා. ආයිත් එක මේක එච්චරලා පිරිසුදු තිබිලා නැතුව ඇති. කෘත්‍ය දෙකක් කියලා මතක තියාගන්න. ඊයේ අවසාන ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්ස මා මෙම වැඩසටහනට ආදුනිකයෙකි. මෙය ඊයේ රාත්‍රී ධර්මදේශනාවට අදාළවයි. එහිදී විස්තර කළ පරිදි මෙහි අත්‍යන්ත පරමාර්ථ යනුවෙන් අත්‍යන්ත පරමාර්ථය වන්නේ සිත මධ්‍යස්ත අරමුණක තබා ගැනීමයි. අප දැනට පුහුණු කරන සතිය පිහිටුවීම සිත මධ්‍යස්ථ අරමුණක තබා ගැනීමට ඉවහල් වන ආකාරය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි මුලින්ම කරන්නේ මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒකට සතිය යොදවන එක. ඒ මධ්‍යස්ථ අරමුණ තමයි ඒක රාග ద్వේෂ දනවන්නේ නැහැ. අලි දීලා ගන්න එකක් නෙවෙයි. නැවත නැවත ලැබෙන දෙයක් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒත් එහෙම නැත්නම් හිතේ ඉන්නේ රාගය කියලා හිතා ගන්න. විවිධ අරමුණු වල. දැන් අපි මධ්‍යස්ථ අරමුණ බුදුහාමුදුර අපිට තෝරලා දීලා තියෙනවා. අපි බලනවා එහිම හිත පවත්වන්න පුළුවන්ද කියලා. නැත්නම් ඒකටම එළඹ වාතය කරන්න. ඉතින් එළඹ වාසය කරන වෙලාවට නම් අරමුණේ සතිය පිහිටනද සතිය අරමුණේ අවශ්‍යකේ පිහිටනද කියන දෙකම සම්පාත වෙනවා. ඒ නිසා අපි භාවනාවේදී කරන්නේ ආධුනිකයට මධ්‍යස්ථ අරමුණක් තෝරලා දීලා එහිම සතිය පවත්වන්න කියන එක තමයි මේ පිටින් දාපු අරමුණකින් තමයි සතිය පිහිටවන්නේ. අද දවසේ ප්‍රශ්න নমස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්ස මම අවුරුදු දෙකක පමණ කාලයක සිට සතිය වඩමි මේ මාගේ ප්‍රථම භාවනා වැඩසටහනයි සක්මන් භාවනාව මෙනෙහි කිරීමකින් තොරව සතිමත්ව ඇවිදිමි পায় පොළවේ ගැටීම විලුඹෙන් ආරම්භ වී ස්පර්ශයේ තෙරපීම පා ඇඟිලි දෙසට තීව්‍ර වී අනෙක් කකුලට මාරු වේ ඒ සමගම පොළවේ ඇති රළු ස්වභාවය උෂ්ණ සීතල ගතිද දැනේ වම් කකුල මත වැඩි බරක් යදමින් දකුණු කකුලෙන් ඇවිදින බව දැනේ. සමහර දිනවල ටික වේලාවක් සක්මන් කරද්දී නිදිමත ගතිය පැමිණේ. එවිට පිටිපස්සෙන් පස්සට ඇවිද්දෙමි. එවිට නිදිමත නැතිවේ. ඊතා මෑතකදී පැය භාගයක් පමණ සක්මන් කරන විට ක්‍රමානුකූලව ඇවිදින වේගය අඩුවේගෙන ගොස් ඇවිදීම නතර වේ. ඉන්පසු ටික වේලාවක් එතනම නතර වී සිට සිතාමතාම වීරයක් යොදා නැවත සක්මන් කිරීම ආරම්භ කරමි. සමහර දිනවල ශරීරය පැත්තකට ඇලවේ. මාර්ගය තුල ඇද ඇදයට ගමන් කරයි. වැටෙන්නට හෝ ඉවතට විසවීමට යයි. මාර්ගය තුල ඇදයට අඩිය තියවේ. විටින් විට සිත පිට යාම සිදුවේ. බොහෝ විට ඒ සිදුවන්නේ ආසන්නම අනාගත කරුණු හේතු කරගෙනයි. බේන්තින දෙක තුල කමඨහන් මාත්තාව තුල කරුණු ගොනු කරන ආකාරය ගැන සිත පිට ගොස්ය. ඒ දැනගත් සැනින් නැවත සක්මන වෙත අවධානය යොමු වේ. පරයන්ක භාවනාව. බිම වාඩි වී පොළවේ පිටුපස ප්‍රදේශ පොළවේ පිටු පොළවේ පිටුපස ප්‍රදේශය හා කකුල් ගැටෙන්නා වූ ස්පර්ශයට මුලින්ම සතිමත් වෙමි. එහිදී පිටුපස්සේ මැද පොළවට පතිත වන තැන ස්පර්ශය තීව්‍රව දැනේ. මොහොතකින් සිහින්ව දැනුණු හුස්ම රැල්ලට નિરાයාසයෙන් සිත යොමු වේ. හුස්ම රැලි තුනකට පමණ පසුව හිස තුල පිටුපස ප්‍රදේශයෙන් තදවීමක් ඇතිවෙනවත් සමගම වාගේ හිත පහසට පහතට නැමේ. එය පපු ප්‍රදේශයේ පමණ දක්වා නැවි නැවතත් සෙමින් ක්‍රමානුකූලව ඉහළට එසවේ. හිස අහස දෙස බලන්නක් මෙන් පිටුපසට නැවේ. මේ අතර හිස තුල දැනෙන තද ස්වභාවයේද හිස පුරාම තනින් තන පැතිරේ. හිස සෙමින් සෙමින් සිරස් අක්ෂයක් වටා භ්‍රමණය වේ. කවේ විශාලත්වයේ ක්‍රමෙන් වැඩි වෙමින් මුළු ශරීරයම පහළට පහළට කැරකේ. නැවතත් කවයේ විශාලත්වය අඩු වෙමින් වරහන් තුඩ ක්‍රමානුකූලව ඉහළට කැරකවේ. ඉන්පසු ටික වේලාවක් ශරීරයේ ඍජුව කිසිදු අරමුණකින් තොරව පවතී. සමහර විටක සිහින්ම හුස්ම රැල්ලක් පෙනේ. ඉන්පසු නැවතත් ශරීරයේ අර්ධ කව හෝ සම්පූර්ණ කව වශයෙන් වාමාවර්තව හෝ දක්ෂිනාවර්තව කැරකවේ. මේ විවිධ පැතිවලට ඉලිප්සාකාරව කැරකේ. සමහර විටක ශරීරය බිමට කඩාගෙන වැටේ. පෙර දින දෙක තුලදී මාගේ කකුල් වල පොළොවට ස්පර්ශ වන ප්‍රදේශය තුල ඊතා වේදනාවක් තදින් දැනුණා. මුල් දිනේදී ඊතා වීරෙන් මුල් පරයන්කවල වේදනාව දරාගෙන සිටියත් අවසාන පරයන්කවල වාඩි වී සිටීම බොහෝම අපහසු විය. වේදනාවට සතිය පිහිටවද්දී ඒ ඊතා තීව්‍රව දැනිනි. මා මේ වේදනාව පිළිගත යුතු බවටත් කෙසේ හෝ විඳගන්නවා කියාත් අදිෂ්ඨාන කළෙමි. නමුත් හැඬුම් වෙන තරමට වේදනාව තීව්‍ර වෙන බවයි දැනුනේ. මුලින්ම වේදනාව දරාගෙන සිටිද්දී සිතට සතුටක් ඇතිවිය. නමුත් පසුව වේදනාව ඊතා තද නිසා කීප වටක් කීප විටක්ම ඉරියව් මාරු කළෙමි. මාරු කළ හැම ඉරියව්ව තුලම වේදනාව ප්‍රකට විය. දෙවන දිනේ තුල උදෑසන ශාලාවට පැමිණී පුටුවක වාඩි වී පරයන්කේ කරන බලාපොරොත්තු වෙනුයි. නමුත් පුරුදු තැනම වාඩි වී පරයන්කේ පටන් ගත්තා. සුපුරුදු ලෙසම ස්පර්ශයට සිත යොමු කළ සැනින් වේදනාව දැනෙන්නට පටන් ගත්තා. වේදනාවට මුහුණ දිය යුතු බවත් වෙන විකල්පයක් නැති බවත් තේරුම් ගතිමි. වේදනාව වේදනාව හොඳින් නිරීක්ෂණය කළෙමි. ඉරියව්ව මාරු කරන්න සිතුණත් එසේ නොකර සිටියෙමි. වේදනාව ප්‍රදේශවලට මාරු වෙමින් අඩු වැඩි වෙමින් වෙනස් වෙනස් ආකාරවලට අත්විඳෙමි. සිත තුල සතුටක් වගේ එසේත් නැත්නම් වේදනාව අපේක්ෂාවෙන් බලා සිටිනවා වගේ හැඟීමක් ඇති වුණි. මේ අතර හිත හුස්ම රැල්ලටත් හිසේ තද ගතියටත් යොමු වී නැවත වේදනාව දෙසට පැමිණේ. මේ අතර වාරයේ ශරීරයේ කැරකවීමද කීපයක් සිදුවේ. ඒ සමගම වේදනාවේ යම් ආකාරයකින් ශරීරයෙන් ඉවත් වී යන ආකාරයකුත් දැනුනි. පරයන්කෙන් නැගිටින විට සිත තුල සතුටක් මෙන්ම මුළු ශරීරයේම ශක්තිවන්ත වන බවක් දැනේ. මේ සම්බන්ධව යම් උපදෙසක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි. ඔය හරක් ඇඟේ මේ පාලනකින්තරෝ නලියන ගතිය, කැරකෙන ගතියයි වේදනාව සම්පූර්ණ ප්‍රතිපක්ෂයි. වේදනාව තියෙනකොට කවදාකවත් ඇඟ ඒ වගේ පැන වෙන්නේ නැහැ. වෙන වෙන කිසි වෙලාවක වේදනාවක් නැහැ. ඒත් එතකොට යෝගාවචරයට මේ දෙක අතර පොඩි තේරීමේ හැකියාවක් තියෙනවා. ඉඳ ගන්නකොටම හොඳට සමබර කරලා ඇඟ වැනුනට කඩා වැටෙන්නේ නැති ඉරියව්වකට යන්න ඕන. ඉතින් ඒකට හරි හොඳයි ඔය බද්ද පරියංගකට ගහපම ලොක් වෙනවා ඇඟ. මම ඒක දැකලා තියෙනවා බද්ද පරියන්ක කරලා ඉඳද්දිත් ඔළුව පාත් වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා වෙනම අඩුයි. හැබැයි බද්ද පරියන්කේ වේදනාව කරන එකට අමාරුයි. වේදනාවට බොහොම ඉක්මනට වේදනාව එන්න පටන් ගන්නවා. නමුත් වේදනාව හොඳ පැත්තක් තියෙනවා. එකක් තමයි මේක ඉවසන්න ඕනේ කියලා ඕන නැති වේදනාව විඳින්න එපා. වෙනදට වැඩිය පොඩ්ඩක් විඳිනකන් ඉඳලා ඇඟ කියන දේ කරන්න. මතක තියාගන්න වේදනාවක් නැති වුණොත් අර කපුවා පරල වුණා වගේ තීන් කරගෙන පටන් ගන්නවා. ඉතින් මේ දෙක අතර මැද තමයි ගමන තියෙන්නේ. ඒ නිසා ඉඳ ගන්නකොට හොඳට පාඩිලා හිත කය ආභෝග කරගන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. හැම වෙලාවකම අර ප්‍රශස්ත කයට ආභෝග කරපු කයට හේත ගේන්න ඕනේ. ගෙනල්ලා ඉන්න හැටි බලන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් අර එක්ක කැරකැවිල්ල වෙනවා. එහෙම නැත්නම් වේදනාව වෙනවා. ඒ දෙකම මධ්‍යස්ථ දෙයක් නෙවෙයි. එක්ක වීර්යය සහ සමාධිය අතර විෂමබර භාවයක් තියෙන්නේ. සමබර කරන්න කය සමමිතිකව තියෙනවා නම් ඒකෙන් අදහස් වෙනවා වීර්ය සහ සමාධිය සමවර වෙලා තියෙනවා කියලා නිසා පුළුවන් තරම් සීමාවෙන් තොරව පාලනයකින් තොරව වේදනා හෝ කය වෙනවීම එනවනම් එච්චර යන්න දෙන්නේ නැතුව වරින් වර වරින් වර මුලින් හදාගත්ත ප්‍රසස්ත කයේ ප්‍රසස්ත ආභෝග කරපු ප්‍රසස්ත ඉරියව්වට හිත දාලා කරගෙන යන්න ඕනේ. හැබැයි මම මේ දෙන උත්තරේ 100%ක්ම මේ ප්‍රායෝගික උත්තරයක් නෙමෙයි තීන தත්වයේ පුළුවන් තරම් මැදට ගන්න පුළුවන් උත්තරයක්. අන්ත දෙකට යන්නේ නැතුව මැදට ගන්න පුළුවන් උත්තරයක්. ඒ හරහා තමයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පිම්බීම හැකිලිම මූලික කමටහනයි. පරයන්කේ වාඩි වූ ගමන් උදරය අරමුණු වී පිම්බීම හැකිලිම ප්‍රකට වේ. ටික වේලාවකින් පිම්බීම හැකිලිම සියුම් වී පසුබිමේ දැනෙන නොදැනෙන මට්ටමකටපත් වේ. මින්පසු අතරින් පතර දැනෙන වේදනා, ශබ්ද, සිතිවිලි ඇතිව නැතුව යන දෙස බලා සිටිමි. අද දින උදෑසන පරියංකේදී යම්කිසි නොදැනෙන විස්තර කිරීමට අපහසු ගත කළ කාලයක්ද පැවසීමට අමාරු අවස්ථාවක්ද අත්විඳෙමි. එය දැනගත් හේයින් එදී එයින් මිදී සාමාන්‍ය තත්ත්වයට එය දැනගත්තේ එයින් මිදී සාමාන්‍ය තත්ත්වයටපත් වූ පසුයි. මම ටිකක් එයින් වික්ෂිප්ත වීමි. ආරක්ෂාවට ඇති මූලික කමටහන් දෙස බැලීමට උත්සාහ කළද එයද ප්‍රකට නැත. මේ අවස්ථාවට මුහුණ දීමට උපදෙසක් පතමි. ඉන්පසු දිගටම ශබ්ද, සිතුවිලි වේදනා දිහා බලා සිටියෙමි. ඒ සියලුම දේ කිසිම රසයක් නැති එපා වෙන දේවල් ලෙස දැනුනි. එය ද්වේෂයේ නොවන බව වටහා ගතිමි. ඒ අරමුණු ප්‍රකට නැති නිසා මේ తත්වය ඇති වෙන බව වටහා ගනිමි. මේ తත්වයේ දිගටම මේ පරයන්කේ සහ එයට පසු පරයන්කේකද සිදුුණි. වරදක් ඇතොත් නිදොස් කර දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේ එක එක විවිධාකාර දේවල් අතර තියෙන සීමාව බොඳ වෙච්ච ගමන් ඒ දේවල් ඔක්කොම නැති වුණා, නීරස වුණා, දේවයින් වෙන් වුණා වගේ වෙනවා. ඒක කියනවා මේ කැමමේස කරලා තියෙන පිඟම් පිඟම් වශයෙන් තියෙන ආහාරපත් ව්‍යංජන තියෙනකොට ඕන කෙනෙකුට ඒක අපිට ඇවිල්ලා කැම ටිකක් කන්න කියන්න පුළුවන්. අත ඔක්කොම කලවම් වෙලා අනවුවට පස්සේ කාටවත් එක දෙන්න බෑ. මේ කයින් ගෑවිච්ච කයේ ගෑවිච්ච ගමන් ඒ ආහාරයේ තියෙන අර විවිතුරු ගතිය නැතිලා යනවා. ඉමම් පූතිකායම් පත්ව අතිවිය jigucchaniyo jayati කියලා තියෙනවා. ඒ වගේ තමයි අරමුණු ඔක්කොම වෙන් වෙලගලා තියෙන තාක්කල් බිස්නස් කරන්න පුළුවන්. ඒක කොමොඩිටි වැලියු එකක් තියෙනවා. ඔක්කොම කලවම් වීමක් තමයි වෙන්නේ පොදු ලකුණට යනකොට. ඒ වෙනකොට මොන දේ බැලුවත් වටිනාකමක් නැහැ. මොකද හැම එකක්ම අර වෙන් කරලා වෙන් කරන්න බෑ කලවම් වෙලා යනවා. අන්නේ වෙන් කරලා ලකින්න පුළුවන් තැනilla කලවම් වෙන්න යන තැනට යනකොට ද්වේෂය පහළ වීම තමයි රාගය නෙවෙයි. රාගය නෙවෙයි ද්වේෂය පහළ වීම තමයි අපි ආධ්‍යාත්මික ගමනේ බාධකේ. පුළුවන් නම් අර වෙන් කරලා දකුණ ගන්න පුළුවන් තැන ඉඳලා රාගය ඇති කරන්න පුළුවන් තැන ඉඳලා මම පොදු ලකුණට යනකොට මේකට ද්වේෂ නොකර මේක තමයි ස්වභාවය. මේ හැම එකම එකයි. ඒ ඔක්කොම එකට ආපුවාම ඒ අතර සීමා මායියාවල් නැති වෙනවා. අන්න එතෙන්ටනකන් ද්වේෂ නොකර යන්න බැරි අපි ඥානවන්ත හින්දා නැත්නම් අපි භෞතික ඥාන තියෙනකොට අපි යන්න කැමති නැහැ. මහන්නේ තියෙනකොට යන්න කැමති නැහැ. ඉතින් යන්නයි ආපහු එන්න ආපහු වෙනකොට පෞද්ගලික ලක්ෂණ පේනවා. අතෙන් ගියාම පොදු ලක්ෂණේ පේනවා. මෙන්න මේ දෙකේදී හිත පෙරලි වෙන්නේ නැතුව ලෑස්තිලා යන්න තමයි අපි මේ මැරෙන්න ඉස්සෙල්ලා මේ දේ බලන්නේ. ඉතින් ඒක හොඳට දැන් ওই විස්තර වෙන වෙලාව ඉතින් ඒ නිසා ලෑස්තිලා යන්න මේ පේන ලස්සන සීමාවල් හරියට දියසයන් චිත්‍රයක් ඇඳලා ඒකට ස්ප්‍රේකින් වතුර ගැහුවා වගේ. ඔක්කොම බොඳ වෙලා යනවා. එතකොට වටිනාකමක් නැති වෙනවා වගේ. මේ වස්තු නැති වෙන්න ඕනේ මේ වස්තු ඔක්කොම එකයි කියන දැනීමට ආවට පස්සේ අපි ගොඩක් එකතු කරන්න ඕන හොඳ දේ එකතු කරන්න යන්නේ එකයි කියලා නෙමෙයි අපි හිතන්නේ රත්තරන් වෙනස්, තඹ වෙනස්, පිත්තල වෙනස් කිය කිය. දේවල් වල වර්ගකරණ කරන්න ගියම රණ්ඩු සරුවල් එනවා. භාවනාදී ඔක්කොම නිකන් වමනයක් බවට අනවුබත් පිටක් බවටපත් වෙනවා. එතකොට එන ද්වේෂය තමයි අපිට මේ ගමන බාධා කරන්නේ. ඉතින් ඒකට සද්ධාව තියාගෙන ඒකට ලෑස්තිලා යන එක තමයි දෙන උපදේශය. අවසරයි ස්වාමීන් වහන්ස. මා පරයන්ක භාවනාවේ යෙදී සිටින විට මාගේ මූල කර්මස්ථානය වරහන් තුල නාසිකාග්‍රයේ වැදෙන හුස්ම ඊතා සියුම්ය. භාවනාව පුරාම එලෙසම පවතී. වේදනා හා සිතුවිලි ඊට වඩා තීව්‍ර බැවින් සතිය නිතරම වේදනාවකට හෝ සිතුවිල්ලකට අරමුණු වේ. වේදනාව තුලින් නැවත හුස්මට අරමුණු කිරීම මදක් අපහසුය. බාහිර සිතුවිලි වලට අරමුණු ඌපසු නැවත සිතුවිල්ලකින්ම හුස්මට අරමුණු කරන ලෙස මතක් කර දේ. මෙය දිගින් දිගටම සිදුවේ. හුස්ම රැලි ඊතාසියුම් බැවින් 10කට වඩා සිටිය නොහැ 10කට වඩා සතිය නොපවතී. උපදේශක් පතමි. ඔය අර පිට ගියාට පස්සේ ආපහු ගේන එක අමෝරාවෙන් කරන්නේ නැතුව ඉතිවිල්ලකින් කරන්නේ නැතුව ස්වභාවයෙන් එන්න දෙන්න නම් පිට ගියත් කමක් නැහැ පිට ගිය බව දන්නවනේ කියලා ඒක පිළිබඳව සූදානම් ශරීරයෙන් යන්න ඕන ඊට පස්සේ යම් වෙලාවක අමෝරාවෙන් හරි කමන්නේ ස්වභාවයෙන් හරි කමන්නේ කය මූල කර්මත්තාන්න එනවනේ ආවට පස්සේ බලන්න යන්න ඉස්සලා වගේ මූල කර්මස්ථානේ තැම්පත් වෙලා තියනවාද නැත්නම් ඒක ඇවිසිලාද කියලා. තැම්පත් වෙලා බොහොම කරදරයක් නැතුව ආපහු අරමුණට එන්න පුළුවන් නම් පිට ගියයි කියලා මොනම කෙලෙසක්වත් වෙලා නැහැ. ඒ නිසා පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ තමයි බලන්න පුළුවන් වෙන්නේ ඒ පිට යෑමෙන් හානියක් වෙලා තියනවාද කියලා. නැවත එනකොට මූල කර්මස්ථානේ කරදරයක් නැතුව පහසුවෙන් ලෑන්ඩ් කරගන්න පුළුවන් නම් ඒක ලොකු භාවනා ජයග්‍රහණයක්. ඉතින් ඒක නිසා පිට යෑමේ හරහා ආර්ය පරිශ්‍රයට හොඳ අවස්ථාවක් ලැබෙනවා. පිට ගියාට පස්සේ කොච්චර වෙලා යනවද අපව අරමුණට ගන්න අරමුණේ බොහොම පහසුවෙන් අරමුණට බැහැ ගන්න පුළුවන්ද කියන එක මිට වෙඩි විස්තරව බලන්න. එතකොට ඕක වාසියට හිතෙනවා. ගරු ස්වාමීන් වහන්ස මම නවක යෝගියෙකි. පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය විනාඩි 3-4ක් පමණ සම්පූර්ණයෙන්ම නැවතී තිබිනි. ඊට පසු ගැස්සී ගැස්සී තද හුස්මක් ගැනීමක් සිදුවිය. ඊට පසු පළමු විදිහට ආනාපාන සතිය නැති විය. මේ ආකාරයට කීප වටක් සිදු විය. පසුව මාගේ අත උඩ අත තබාගෙන සිටියේදී ඇඟිලි තුඩුවලට විදුලි සැරයක් වැදින්නාක් මෙන් දැනිනි. මට නිින්ද ගොස් නැති බව පසුව මට දැනිනි. ගරු ස්වාමීන් වහන්ස මට මෙය පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. ජීවන් නාවක ඉන්න මේවා වෙන්න බෑ කියන එකයි ඔය කියන්න හදා. ඒ වුණාට බලන්නකො මාත් නාවකයේ කියලා මටත් වෙලා. සංසාරෙට එක එක්කවත් නවක නැහැ. මේ ජීවිතේත් නම් අපිට ඔය අනම් මේවට අලුත් වුණාට අපි කාපු නැති පරිප්පුවක් නැහැ. හැම පරිප්පුවම කාලා තියෙන නිසා ඕනම කෙනෙකුට ඉඳගත්ත ගමන් ඔය ඕනේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා හිතන්න එපා. ඒක මේ හුඟාකල් භාවනා කරනකොටම ලැබෙන එකක් කියලා. මේ භාවනා වැඩි වෙලා කිරුවයි කියලා ඒකට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සමහරු පටන් ගන්නකොටම ඒ ගැඹුරු යෝගාවචරයන්ගේ නැත්තම් ගැඹුරු භාවනාම තත් අත්දකින්න පුළුවන්. අපිට තියෙන මේ தත්තට ගැළපෙන විදිහට අනුග්‍රහ කරන්න. අලුත් කියලා දෙයක් ඇත්තේ නැහැ. අනුග්‍රහ කරන්න බයන්න එහෙම වේගන යනකොට සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව සීලය නම් කොහොමවත් කැඩෙන්නේ නැහැ. මම දිගට පවතිනවාද කියලා ලැබිච්ච වාසියේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න එකයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පාරයන්ක භාවනාව සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මාගේ මූල කර්මත්තානය ආනාපානයයි. එෙහිදී ආශ්වාස ප්‍රශ්වාස කීපයකට පසුව දෑත් නොදැනී යන අතර ශරීරයේ අනෙක් ප්‍රදේශ දැනේ. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස තුනී වී ගොස් ශරීරයේ සැහැල්ලු භාවයකටපත් වේ. මේ නිින්දත් නොනිින්දත් අතර ඇති ආකාරයක් දිස්සුවත් නිදි නැති බව ශරීරයේ අනිත් ප්‍රදේශ ප්‍රකට වීම හා සිතුලි පැමිණෙමින් නැතිවෙමින් පැවතීමෙන් දනිමි. මාංශ පිඩු ඉහිල් වන්නට පටන් ගන්නා අතර මෙහිදී ශරීරය කඩා වැටීමට යන්නක් මෙන් දැනේ. සමහර අවස්ථාවල ශරීරයේ ඉදිරියට වරහන් තුල තියෙනවා. සමහර අවස්ථාවල ශරීරයේ ඉදිරියට ගොස් නැවතේ. ශරීරයේ නැවතත් කෙලින් කර ගනිමින් මූල කර්මස්ථානයේ වෙත ගොස් ටික වේලාවකින් නළල සහ දෑස් අතර සුදු ආලෝකයක් පෙනුනි. ආලෝකය ඇතිවෙමින් නැතිවෙමින් පැවති අතර මාගේ මූල කර්මස්ථානයේම සිත තබාගෙන සිටියෙමි. මාගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් ඒවැ නිවැරදි කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා දෙනමින් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ත්වන් සරණයි. ඒ විදිහට අර අරුණත් එක්ක පවතින සතිය සම්බන්ධතා බලාගෙන ඉන්නකොට මේ කය විවිධ දේවල් වෙන්න පටන් ගන්නවා. එක්ක දඬු වෙනවා, එක්ක වැක්කිරෙනවා. ඒ දේවල් දිහා බලාගෙන ඒ කයේ ඒ විකාර වෙද්දිත් අර අරමුණේ සතිය පැවැත්වීම පිළිබඳව කොච්චරක් ඇස්බල්ම තියාගෙන පුළුවන්ද කියන එක දන්නවනම් මේ කයේ දේවල් හරහා අරමුණේ විපරිණාමය බලා ගන්න පුළුවන්. උගක් වෙලාට මේ කය හරස් වුණොත් අරමුණ බලා ගන්න බැරි වෙනවා සතිය කැඩනවා වගේ පේනවා. ඒ නිසා කය නටපු දෙයින් එයා විවිධ දේවල් කරනවා. ඒක අතරපාරේ අර තමන් ඉදිරින් තියාගත්ත මූල කර්මස්ථානය ඒක සමහරට කය ඉරියව්වම වෙන්න පුළුවන්. එන්නේ එකට හිත නැවත නැති යෙදීමෙන් අර සැක එන්න තියෙන අවස්ථාව නැත්තම් එන සැකේ දුර්වල කරගන්න පුළුවන්. හැබැයි ඉදිරි ගමනක් තමයි මේ සටහන් වෙලා තියෙන්නේ. බාධා නැතුව ඉදිරියට යන්න ඕනේ. බාධා නැති සැක නැතුව ඉදිරියට යන්න ඕනේ. අතිපූජනීය ගරු ස්වාමින් වහන්සේ කමඨහන් සුද්ධ කර වැරදි ඇතොත් ඒවා නිවැරදි කර තව දුරටත් ඉදිරියට යාමට උපදෙස් පතමි. මම මේ වැඩසටහනට නොකඩවා අවුරුද්දක් පාසා සහභාගී වන පස්වැනි අවුරුද්දේ ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි සතිය බහුලීගත කිරීමට පුරුදු කෙරෙමි. දවස මුළුල්ලේම වැඩි වේලාවක් සතියෙන් සිටීමට පුරුදු කරමි. උදේ නැගිටි වේලේ සිට වැසිකිළියට යාම, දත් මැදීම, මූණකට සේදීම, කෑම පිළියෙල කිරීම, කෑම කෑම ආදී සෑම කටයුත්තකදීම සතියෙන් කරනු ලැබේ. අසතියෙන් සිටන වේලාවට පවා ද්වේෂයක්, ආශාවන්, තරහත් පැමිණුණත් එය එක සැනේකින්ම අඳුනා ගැනීමට හැකිවේ. ගිය අවුරුද්දේ වැඩසටහනට සහභාගී වීමෙන් පසු 2018 ජනවාරියේ සිට රැකී රක්ෂාවට යාමට දවස් දෙකකට අඩු කර ඉතාමත් හුදකලා ජීවිතයක් ගත කිරීම නිසා සතිය මේ තරම් බහුලීගත කිරීමට හැකිවිය. මීට අමතරව අඩු ගානේ වරහන් තුල අවුරුද්ද මුළුල්ල තුල සක්මන් භාවනාව හා පරියංක භාවනාවට පැය 4ක කාලයක් ගත කරමි. පරියංක භාවනාව. ආනාපාන සති භාවනාව. සිරුර ඍජුව තබාගෙන ඇස් ඇස් පියාගෙන හුස්මට අවධානය යොමු කරන විට හුස්ම රැලි කීපයක් කම්පනයක් වශයෙන් නාසිකාග්‍රයේ කීප විටක් දැනීමෙන් පසු ඒ ඊතා සිහිම් වී නැති වී යයි. ඊට පසු සිත දිහා බලාගෙන සිටින විට සිතුවිලි පැන නැගෙන්නට පටන් ගනී. සමහර විටකදී වේදනාව, කම්පන තරංග, උණුසුම දැනුණද වැඩිපුර එන්නේ සිතුවිලිය. මට ඒ විට සිතුවිලි කලින් කාම, ද්වේෂ යන යනාදියටත් වේදනාවක් පැමිණෙනුට කකුලේ අතේ ආදිය නම් කෙරුවද දැන් දැන් ස්වාමින් වහන්සේගේ බණ ඇසීමෙන් පසු එන සිතිවිලි වේදනා ගොජේම නම් නොකර ඒ දිහා දෙවෙනි ඇසකින් බලන්නා වාගේ බලන්නෙමි. එම ගොජය ආවාට ඒ තුලින් විනිවිද ගිය හැකිය. එනේන අරමුණු සිතිවිලි වේදනා ඇතිවෙනවා නැති වී යන බව පෙනේ. සිතිවිල්ලක හෝ වේදනාවක ටික වේලාවක් දිගටම හිටියොත් සතිය නොකැඩී ඇති බව තහවුරු කර ගැනීමට ආනාපානයට හෝ වාඩි වී සිටින ඉරියව්වට පැමිණ සතිය තහවුරු කරගනි. නැත්නම් මේ මාගේ නොවේ මේ මාගේ ආත්මය නොවේ කියා මෙනෙහි කොට මූල කර්මස්ථානයේට හිත යොමු කිරීමෙන් අරමුණ නැති වී යන බව පෙනේ. අද උදේ පරයන්කේ සිටන විට එන සිටිවිල්ල සිටිවිලි ඊටාම සුවල්පයකට අඩු වී තිබුණි. අඩ නින්දේ සිට පරයන්කෙන් නැගිටුණා හා දැනුනි. මෙය මට අදාහගත නොහැකි විය. ඊටාම සතුටක් හා ප්‍රීතියක් දැනුනි. ශරීරයේ ඊටාම සැහැල්ලු බවක් දැනුනි. සක්මන් භාවනාව මම වැඩියෙන් ප්‍රිය කරන්නේ සක්මන් භාවනාවටයි. වේගයෙන් සක්මන් කර කීප විටක් වම දකුණ ලෙසත් ඊට පසු පාදයේ පොළවේ ගැටෙන විට ඇතිවන තද ගතියද මෙනෙහි කරමි. මෙය කීප විටක් එහා මෙහා යන විට වැඩි වේලාවක් ගත වීමට පෙර අනායාසයෙන් සක්මන දැන් කළ හැකිය. සිතවිලි වේදනා ආවාට පරියංකේ මෙන් එය තුලින් විනිවිද යා හැකිය. සතිය කැඩුණු බව සැකයක් ඇතුවහොත් පමණක් පාදවල තදගතිය බලන්නේය. වරහන් තුල නැවත මූල කර්මස්ථානයට යන්නේය. දැන් සක්මන ඊතා විනෝදාංශයක් වී ඇත. පැත්තක ඉඳන් බලා සිටින රූකඩයක් ඇවිදිනා වැනිය. මින් ඉදිරියට මේ තවත් දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ත්වන් සරණයි. ඉතින් මේකේදී අර නිතිපතා භාවනාව තමයි මේකට එකම රහස. ඒ නිසා නියම කාලසටහනකට මේ දේ කරන්න. එතකොට ওই වර්ධනය අඛණ්ඩව සිදු වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. සක්මණින් පරියංකයට ගිය පසු දැනෙන ඉන්නා භවයේ දැනීමක් හෝ එනේන අනමුණ මෙනෙහි කරමි. මේ විට මා ප්‍රිය කරන, අප්‍රිය කරන, අදාළ නොවන හා කිසිදා නොසිතූ අරමුණද හඳුනාගත හැකිය. මේවාට ද්වේෂයක් පශ්චාත්තාවපයක් ඇති නොවුනද ප්‍රිය කරන අරමුණු ආ විට ඒවාට මම එන්න කීවේ නැතත් සතුටක් ප්‍රීතියක් සිත තුළ හටගන්නා බව දුටිමි. මෙසේ ඉන්නා විට ඉඳහිට සිත කම්පන චංචල හුස්ම රැල්ලට හිස් බවට යන බවද අත්දකිමි. මට මෙනෙහි කිරීමකින් සිත කයටගත් විට සියලු අරමුණු අයින් කර හිස් බවකට යා හැකිය. මෙසේ මෙනෙහි කිරීම චේතනාවක්ද. එවිට චේතනාපූර්වකව ක්‍රියා කිරීම හා එන එන දේ බලා සිටීම යන අවස්ථා දෙක පරස්පර විරෝධී නොවේද? මා කරන ක්‍රියාව වැරදිද? පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් තමයි සැකයක් නැත්තම් ඒ ගොජේදී බලයින මිසක් මූල කර්මත්තාන්න ගන්න ඕනකම නැහැ. ඒ නිසා හොඳට බලන්න සැක తీරවනම් විතරයි මතක් කරන්නේ මූල කර්මත්තාන්න ගන්න කියලා ඒ සඳහා චේතන අවශ්‍ය වෙනවා. ඒ නිසා චේතනා කරන වෙලාව කාලීනාස්ති කිරීමක් වෙනවා. ඒ නිසා වෙන දෙයකට බලන් ඉඳලා ඒ කොයි දේ වුණත් නොසලෙන නැත්තම් අංගු peeru ගන්න නැති හිතකට යන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ එතකොට අවශ්‍ය නැහැ. ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. චේතනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අර නොසලෙන මනස අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන මනසට නිසිදින්ද වැඩෙන්න ඉඩක් හම්බ වෙනවා. ඒ නිසා මේ පටලැවිලි කාරක නැවත මූල කර්මස්ථානට ගෙනීමේ පුරුද්ද නැතුව කරලා බලන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ මාගේ දෙවන භාවනා වැඩමුළුවයි. පාරයන්ක භාවනාවේදී නාසිකාග්‍රය අරමුණු කොටගෙන සතිය පැවැත්වීමට පුරුදුව සිටියෙමි. එහෙත් පෙරේදා දිනයේ ඊටාම ඉක්මනින් මූලික අරමුණ ගෙවි වෙනත් සිතිවිලි වල අතරමං වන තත්වයක් අද්දුටු හේයින් ඊයේ සවස පරයන්කයට වාඩි වී කිසිත් අරමුණක් නොගෙන සිත සිතවිලි වලින් හිස්කොට කිසිදු දෙයක් ගැන බලාපොරොත්තුවක් අරමුණක් නැතුව දැස් පියා ඔහේ බලා සිටීමි. මෙසේ සිටින විට සිත අල්ලා ගැනීමට කිසිවක් නැති තැන ආශ්වාස ප්‍රශ්වාසයේ ඊට හොඳින් දැනෙන්නට විය. මම ඒ දෙස විශේෂයෙන් විශේෂයකින් තොරව නිරීක්ෂණය කරමින් සිටියෙමි. මෙසේ සිටින විට හුස්ම කෙරෙහි වූ අවධානය අඩු වී පසුබිමෙහි වන සිතවිලි වරින් වර ඉදිරියට පැමිණි අතර මම මෙම වෙනස් වීම දෙස නිරීක්ෂණය කරමින් සිටියෙමි. හුස්ම වෙත අවධානය අඩු වී සිතවිලි මූලිකත්වයේ ගන්නා විට සැහැල්ලුව දැනීමත්, කය නොදැනී යාමත්, අවට කෙරෙහි අවධානය දැනීම නැති වී යාමත් අද්දුටු අතර ඇති වී නැති වී යන සිතවිලි මගේ පාලනකින් තොරව, අනුදැනුමකින් තොරව හට ගන්නා අයුරු නිරීක්ෂණය කරමි. මා සිහිනයක් දකිමින් සිටින බවත් බවක් මට වැටහුණු අතර ඒ බව දැනගත් වහාම සිතවිලි නතර වී සිත වහාම හුස්ම වෙත යොමුවිනි. මා මේ தત્ත්වයේ කීප විටක් අත්හදා බැලූ අතර මේ ක්‍රීඩාවක්සේ මට දැනිනි. මෙය ඔබ වහන්සේ පැවසූ පරිදි සිහිනේට අවදි වීමක් බඳු විය. කලින් කරදරයක් වූ සිතවිලි එනතුරු දැන් මම බලා සිටි අතර ඉරියව්ව මාරු කිරීම සතියට බාධාවක් නොවේ. සක්මන් භාවනාවේදී කරදරයකින් තොරව සිහිය පවත්වාගෙන යාමට පුළුවන් අතර ඇතැම් විට පියවර 50ක් 60ක් පමණ කිසිදු සිතවිල්ලකින් තොරව සක්මන් කළ හැකිය. මම පරයන්කේදී අත්දකින හුස්ම හා ශරීරය හා අත්දකින හුස්ම හා ශරීරය හා බැඳුණු දැනීම හා පංචේන්ද්‍රිය දැනීම දැනීමෙන් තොරව පවත්නා සිහිනමය తত্ত্বය ඔබ වහන්සේ පැවසූ පරිදි කාම ලෝකය හා රූප ලෝකය අතර දෝලණය වීමක් දැයි සිතේ. මෙම දැනීම සමග භාවනා කිරීම ඊටමත් ප්‍රියජනක අත්දැකීමක් වන අතර ඔබ වහන්සේ නිතරම පවසන පරිදි යලිත් ඕන හැම මොහොතක නැවත කක්කාවට වැටීමද හැකි බව සිහි කරමි. ඔබ වහන්සේ වැනි ගුරුවරයෙකු ලැබීම සංසාරේ මා කළ මහත් පුණ්‍ය කර්මයක් සිදකිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සප ලැබේවා. ඇත්තටම දේවල් සංඥාවක් බවට පත් වුණාට පස්සේ ඒක හීනෙකුත් නෙවෙයි අඩහීනයක් වගේ තේරෙන පටන් අර ගන්නවා කිසිම දෙයක් ස්ථිර නැහැ. වර එක ඇත්ත වෙනවා වර එක ආය හිතවිල්ලක් වෙනවා. ඉතින් ඒකේ ගොඩ වෙලා ඉන්නකොට තමයි තේරෙන පටන් අර ගන්න අපි මේකක් ස්ථාවර කරගන්න හැදුවොත් මම යයිනෝ. මාන්නේනෝ. තෘෂ්ණාවිනෝ. ඔහි පාවෙන්න හැදියොත් මමයට ඇවිල්ලා ලැග් ගන්න තැනක් නැහැ. ඒතර මම පාළු ගතියකට චෝදනා කරනවා අස්ථාවර බවක් කියනවා අනතුරුදායක බවක් කියනවා. දෙයකට වෙන කරන්න දෙයක් නැහැ. ඒකම දීලා දීලා දීලා පිරිසු කරන්න ඕනේ මේ ලොඳක් කැඳක් බොඳ වෙච්ච දෙයකින් අපි මේ මොනවා හරි හදන්න යනවා. හදපු ගමන් කතන්දරය. ඒ නිසා ලොඳ වෙන්නම හරි කැඳ වෙන්නම හරි බොඳ වෙන්නම හරිනකොට ඒ කතන්දර හැදිලා අඩු වෙලා යනවා. ඉතින් ඒක කලාවක්. විද්‍යාවෙන් කරන්න බෑ. ඒකට තමයි යන්න හදන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒක බහුලීගත කරන්න ඕන. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපානයයි. හුස්ම ඇතුල්වීම පිටවීම එක දිගට 4-5 වාරක් නිරීක්ෂණය කිරීමෙන් පසුව හුස්ම රැල්ල නොපෙනී යයි. පසුව අන්ධකාර හිස් අවකාශයක් වෙත යොමු වෙයි. මෙහිදී ශබ්ද වලින් වරහන් තුල AC එකේ ශබ්දය කුරුල්ලන් කෑ ගසන ශබ්දය ආදී කිසිම බාධාවක් නැත. තව ටික වේලාවක් මෙසේ සිටින විට රැහැයන් වැනි වරහන් තුල කීං ගාන හෝ ගාන ශබ්දයකින් කන් දෙක පිරෙනවා දැනේ. මෙසේ සිටින විට විවිධ සිතුවිලි සිතට දැනේ. අතීතයේ සිදු දේවල්, අනාගතයේ plan කළ දේවල්, කලින් කල කී සිතු දේවල් සිතට එයි. අන්ධකාර අවකාශය තුලදී සිතට එන මේ සිතුවිලි වැඩි දුර යන්නට කලින් දැනගත හැකිය. එවිටෙම සිතුවිලි වෙත අවධානය යොමු කර ලං වී බලන විට එම සිතුවිලි අතුරුදහන් වේ. එවිට ඇඟ කිලිපොලා යමින් කලින් තිබූ අවකාශය සහ අඳුර තවදුරටත් ගැඹුරු වීමෙන් දැනේ. සිතුවිලි එන හැම විටම ඒ දෙස ලං වී බැලූ විට ඇඟ කිලිපොලා නැවත නැවත ඊතා ගැඹුරු හිස් අඳුරු අවකාශයට යයි. ක්‍රමයෙන් සිතුවිලි අතර පරතරය අඩු වී යයි. අනතුරුව නින්දකට වැටුණාක් මෙන් දැනේ. සමහර විට එක පැමිණි සිතවිල්ලක් හඳුනා ගැනීමට නොහැකිව ඒ සිතවිල්ල ඔස්සේම ගොස් ටික වේලාවකටින් ටික වේලාවකින් අර නිින්ද වගේ තත්වයකට වැටේ. නිින්දෙන් නැහැරෙන විට අන්ධකාරය හිස් අවකාශය අත්විඳමින් සිටිය බව වැටහේ. tried something new. මාගේ පරයන්ක භාවනාව නිවැරදිදයි නොතේරේ. not sure. then අද උදෑසන පරයන්කේදී හිස් අවකාශයට පැමිණි පසු දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කෙලිමි. වරහන් තුල සතියෙන් සිටින බව ප්‍රත්‍යක්ෂ කරගනිමි. ගතිමි. සිතුවිලි පැමිණි විට ඒ දෙස ඊතා ලං වී බලනවා වෙනුවට සිතුවිලි පැමිණි බව පමණක් දැනගතිමි. නැවත හිස් අවකාශයට පැමිණීමි. සිතුවිලි පැමිණි බව දැනගතිමි. අද උදේ පැය එකහමාරක් මිසේ මාරුවෙන් මාරුවට හිස් අවකාශයේ හිස් අවකාශයත් සිතවිලිත් අතර සිහියෙන් ගත කෙලිමි. කලින් වාගේ නිින්ද ගිය බවක් අත් නොදකිමි. මෙය නිවැරදි භාවනාවද? අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. මතුවෙන පැත්ත බැලුවොත් නම් හිස්තනයි, නිින්දයි ඔක්කොම තියෙනවා. ඔය මතුවෙන ඕන දෙයක ගෙවෙන පැත්ත බලන්න, නිරුද්ධ වෙන පැත්ත බලන්න, ක්ෂය වෙන පැත්ත බලන්න. ඒකට ඔක්කොගෙම එකයි තියෙන්නේ. ඒ නිසා නිින්දක් ආවත් අවකාශයක් ආවත් හිතවිල්ලක් ආවත් ඒක ඉවර වෙන තැන, ගේ වෙන තැන, ඡේ වෙන තැන, වැය වෙන තැන බලන්න පීඨිකාවක් තියෙනවා. ඒ නිසා මේ වගේ කෙනෙකුට ඒකම බලනවා කියලා යන්න ගියොත් පෙනේවි මතුවෙනකොට විවිධත්වයේ තිබුණාට ගෙවෙනකොට එකම රසයයි තියෙන්නේ. ඒකට කියනවා විමුක්ති රසය කියලා. පුළුවන් තරම් ඒකට අවධානය යොමු කරන එකයි කරන්න තියෙන්නේ. දැන් තා ප්‍රශ්න කීයක් තියෙනවද කියලා ආන්න හිතෙනවා. ඔක්කොම 23යිනේ මේ 10 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ තව 13ක් තියෙනවා එහෙම. ඊයේ 7කින් නැස කරලා අද 13ෙන් නැතර කරන්න වෙන්නේ. පැයක් ඉල්ල ගන්න වෙනවා සෝනස්. ඒක දැන් නම් බෑ. දැන් ඉතින් ඔක්කොටම මේ එපා වෙලා තියෙනවා. ඒක නිසා අපි ඒක මේ මොකද්ද කියන්නේ මණ්ඩලෙට දාමු. එන්නේ එන්නේ එන්නේ රෝගේ භයානක වෙනවා. ඊයේ 7යි අද 13යි තේන් සෑයකට මේ කරන්න ඕන. තව පෙට්ටියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ගත්තේ නැහැ හවසේ 10 10යි 45ට නේ එකතු කරන් තියෙන තව පෙට්ටියක් තියෙනවා ඊට පස්සේ හම්බෙච්ච. දැන් හැම එකේම වගේ අර විස්තර රසවත් නිසා දිගයි කියලා කියන්න බෑ. විතර ලාහනේ කොහොඳයි. අර මුලින් අගින් ලියන වාක්‍ය නම් අවශ්‍ය නැහැ නිකන් මේ හඳුනා දීමේ වාක්‍ය කෙලිම ඒ විස්තර ටික ලැබෙන්නේ කොහොඳයි. ඒක නිසා මේ විශේෂ ඇත්තටම කමඨාන් වාර්තා පිළිබඳව හිම දෝෂයක් කියන්නේ බෑ ඔක්කොම වගේ කාට කාටත් වගේ දැනුම ලැබලා තියෙන දේවල්. අපි ඉතින් ඔක්කොම වගේ එක මට්ටමකට ඇවිල්ලා තියෙන දැන්. හැම එක නාමගේ එකම තමයි කතා කරන්නේ ඒ නිසා අපි මෙතන ඉනත කරන තව 13ක් ඉතුරුලා තියෙන බව විතරක් සභාවට මතක් කරගන්න. ඒ නිසා එන්නේ එන්නේ කෙටි කරන්න බලන්න පුළුවන් නම් ඒක liverලා මේ දෙන පොදුවේ දෙන උත්තර වලින් තමන්ගේ ප්‍රශ්නටත් උත්තරේ සපයගන්න සූර වෙන්නේ කියලා ඉල්ලන්න. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල අද දවසට මෙතනින් සමාප්ත කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.